මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ එක එකක් ගානේ ස්කන්ධයන් ගැන එක්තරා අන්දමක අත්දැකීමක් කරනවා. ඒ අත්දැකීම එකwidehatකින් අපේ හිතේ අවබෝධයක් ඇති කරනවා හා සමගම මේ ස්කන්ධයන් පිළිබඳව නිබ්බිදාවක් ඒවා කෙරෙහි අවබෝධය මත පදනම් වෙච්ච නිබ්බිදාවක් කලකිරීමක් පහළ කරන්න හේතු වෙනවා.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 ඒ වගේමයි වේදනා ස්කන්ධය මේ විදිහට අපි සාකච්ඡාවකට බඳුන් කළා. සංඥා ස්කන්ධය පිළිබඳව අපි සෑහෙන දුරට සාකච්ඡා කළා අවස්ථා දෙකක්ම අරගෙන. ඊළඟට ගිය සතියේදී සංඛාර ස්කන්ධය පිළිබඳව සාකච්ඡා කළා. දැන් අපිට තියෙනවා විඥාන ස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න. විඥාන ස්කන්ධය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දෙන අතු දැක්වීම. ඒක අපි පොඩ්ඩක් මුලින්ම සාකච්ඡා කළොත් හිතලා බලුවොත් දැන් ඒකදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා දැන් කිංච භික්ඛවේ විඥානං වදේත. විඥානාසීති කෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි කිමෙක්ද මේ විඥානය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන මේ විඥානණය කියන අර්ථයෙන් එහෙමත් නැත්නම් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ.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 ඒ වගේමයි මනසටත් විවිධ අරමුණු එනවා. ඒ අරමුණු වලටත් අපිට වමනා අරමුණකට විශේෂ අවධානයක් යොමු කළා. ඒකට හිත යොමු කළා. ඒ තුල හිත නිමග්න කළා බලන්න පුළුවන් ගතිය මෙන්න මේ විඥානයේ සතු හැකියාවක් වෙනවා. ඉතින් ඒකාතකින් මේකේ මේ බඳු හැකියාවක් තිබීමේ ප්‍රයෝජනයක් තියෙනවා.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 එමනම් මෙන්න මේ සංස්කරණ රාශිය මූලික අවශ්‍යතාවයක් බවට පත් වෙනවා විඥාණය හොඳට මුල් බැහැ ගන්න. විඥාණය එතන හොඳට පිහිටා. ඒකට මේ සංස්කරණ රාශිය සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් අවිද්‍යාවකුත් අවශ්‍ය වෙනවා. අවිද්‍යාව පසුබිමක තමයි සංස්කරණ රාශියක් සිද්ධ වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර.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 ඒක තමයි අපි ගිය වාරේ සාකච්ඡා කළේ. මේ හිත ඇතුලේ සිද්ධ වෙන විශේෂයෙන්ම මනෝ සංස්කාරවලට ඇත්තටම අපි දැනුවත්ව සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපේ වමනාවට අපි අතින් දාලා කැලි මුත්තු කරන එක අපි දැනුවත්වත් කරන්න පුළුවන්. සම්පජාන විදිහටත් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපිට නොදැනුවත්ව මේ පුරුද්දට අසම්පජානව ඔබ වෙන්නත් පුළුවන්.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 දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ පටිච්චසමුපාදය විස්තර කරද්දී අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං සලආයතන පත්‍යා පස්සෝ අපි ওই විදිහට කියාගෙන යනවා. හැබැයි මේ විඥානත් නාම රූපත් අතර තියෙන අන්‍යෝන්‍යපත්‍ය සම්බන්ධය. විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥානං කියන මෙන්න මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍යපත්‍ය සම්බන්ධය හුඟක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැ. නැත්නම් අපි ඒ ගැන දැනුවත් නැහැ. ඒ කාරණාව තමයි මහා නිදාන සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඥානයේක පැවැත්මට නාම රූපයකින් ලොකු පිටුහලක් ලැබෙනවා. ඒ වගේමයි නාම රූපයක් පිළිඹු වෙන්න විඥානයක පිටුහලකුත් අවශ්‍යයි. ඒකම නලකලාප සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන උපමාව තමයි හරියට වටකොටු මිටි දෙකක්.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 එච්චරට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බැඳලා තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් හේතු වෙනවා අනිකාගේ පැවැත්ම පිණිස. මෙන්න මෙබඳු සම්බන්ධයක් තමයි විඥානයත් නාම රූපයත් අතර තියෙන්නේ කියන කාරණාව මතක් කරනවා. මතක් කරනවා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම කතා කරන මෙන්න මේ විඥානය සකස් කරන ලද විඥානය.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 <clears throat> ඊළඟට ඉස්සරහ තිරයක් තියෙනවද කියන එකත් අපිට පේන්න බෑ. සම්පූර්ණ කළුවරක්. හරි එතකොට එච්චරට හොඳට වහපු කිසිවක් පෙනෙන්නේ නැති ශාලාවක් දැන් තියෙනවා. දැන් කිසිවක්ම පේන්නේ සම්පූර්ණ කලවරයි. ඒ බඳු පරිසරයක් දැන් ඔන්න චිත්‍රපටි ශාලාව තුල තියෙනවා. දැන් ඒ බඳු වාතාවරණයකදී පිටිපස්සේ තියෙන උපකරණයකින් ප්‍රොජෙක්ටර් එකකින් යම් ආලෝක කදම්බයක් අර තිරය මතට පතිත කරනවා.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 එතන යම්කිසි ජවනිකාවක් තියෙනවා. අපි හිතමු මේ දෙන්නා අත් දෙකක් අල්ලගෙන ගීතයක් ගායනා කරනවා. එතකොට ඉතින් ඒ ජවනිකාවට තමයි දැන් අපේ හිත යන්නේ. ඒ ජවනිකාව ඉතින් හරිම ආකර්ශනීයයි, හරිම තකුම් කලුයි. ඒක සෑහෙන සංස්කරණයක්කට බඳුන් වෙලයි තියෙන්නේ. ඒ දෙන හරි ලස්සනයි.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 ඊට පස්සේ අපි හිතමු ඔන්න ඊළඟ ජවනිකාව. තවත් ජවනිකාවක් ඉතින් පෙන්නනවා. ඉතින් එතන අපි හිතමු වයසක جوړුවක් ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. ඉතින් කොහොම ඉතින් මොකක් හරි තවත් ඉතින් ජවනිකාවක් තියෙනවා. අපි එතන ඊට පස්සේ ඔන්න ඊළඟ ජවනිකාව තුල ඉපදෙනවා.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 මේ දෙක ඈදෙන එක, මේ දෙක අලවන එක අපේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන තණ්හාවෙන් ක්‍රියා මේ මේ දෙක කළා දෙනවා. ඊට පස්සේ ඒ ඒ ජවනිකාව රස විඳින එකත් අපේ තණ්හාව තුළින්ම කරලා දෙනවා. සත්ව සත්‍රාබිනන්දිනී කියන්නේ ඒකයි. ඒ ජවනිකාවෙන් ජවනිකාවට අපි එතන එතන සතුට වෙනවා.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 දැන් හිතමු කියනවාට අපි මේක ඔහොම කරගෙන යන අතරවාරේ මොකක්කෝ හේතුවකට අර චිත්‍රපට ශාලාවේ දොරවල් ජනෙල් ඔක්කොම එකපාර ඇරෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි හිතියේ මොකක් හරි රසවත් ජවනිකාවක් අස්සේ ඒ තුල নিমগ্ন වෙලා ඒ ලෝකේ ඉපදිලා අපි තුමා අර සුන්දර ලෝකේ ආදර ලෝකයේ තුල තමයි දැන් අපි ජීවත් වෙන්නේ.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 ඒ දත්ත මත තමයි අපි සංස්කරණ කරන්නේ. ඒ සංස්කරණ වලට අනුව තමයි මේ නාම රූප විඥාන තිරය මත නිරූපණය වෙන්නේ. ඒ නාම රූප දැලේ නිරන්තරයෙන්ම එනනම් විඥානයේ පැටලිලා ඒ තුල මුලාවටපත් වෙලා ඒක වර්ධනය කරගෙන ඒක තුල මුල් බැහැගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඒකකොට අපි හිතන්නේ නැත්නම් අපිට පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම අර ඇහැට පෙනෙච්ච රූපය නෙමෙයි මේ විඥාන ත්‍රයේ නිරූපණය වෙච්ච රූප ඡායාව කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි අපිට අපි අත්දකින්නේ මේ කනට ඇහිච්ච ශබ්දය නෙමෙයි ඒ අනුසාරයෙන් විඥාන ත්‍රයමක ගොඩනැගිච්ච නාම රූපය කියලා කියන්න පුළුවන්.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 ඊට පස්සේ හයෙන් අපි ස්පර්ශ කරන්නේ අපි ඒ ගැන දැනගන්නේ අවබෝධයක් ඇති කරගන්නේ ඒ එළියේ තියෙන ස්පර්ශයෙන් නෙමෙයි ඒ අනුසාරයෙන් විඥාන තිරය මත පිළිඹු වෙන ප්‍රකබ්බ සංඥාවක් කියලා කියන්න පුළුවන්. නැත්නම් ප්‍රකබ්බේ අනුසාරයෙන් ගොඩනැගිච්ච නාම රූපයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි මනසට ආපෝ සිතුවිල්ල. ඒ සිතුවිල්ලත් අපි ඒ හැටියටම දැනගැනීමට වඩා අත් වශයෙන් සිද්ධ වෙන්නේ අපි සංස්කරණය කරලා කැලියකට කරලා වර්ණ ගන්නලා අර විඥාන තිරේ මත පිළිමින් වෙන නාම රූපයක තමයි අපි අල්ලන්නේ. එතන එකපකින් බලම හරි පැටලෙන්නක් තියෙනවා. ඉතින් හා මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍යකත්ව සම්බන්ධය තේරුම් ගැනීම මේ ප්‍රඥාවේ බැහැ ගන්න පුළුවන් අතිශය සූක්ෂම තැනක් වශයෙන් මත්තමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා එහෙනම් මේ ප්‍රඥාව දිනු වෙන්න දිනු වෙන්න තමයි දිනු වෙන්න දිනු වෙන්න තමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විඥාන නාම රූප දෙක දෙන්න තේරුම් ගන්න. ඒ නිසා අපි මේ සත්‍යය තේරුම් නොගන්න තා මේ පිළිඹු වෙන නාම රූපය සත්‍යයි කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒක හරි විචිත්‍රයි, හරිම වර්ණ මේ වර්ණවන්තයි, හරි ලක්ෂණයි දැකුණු කලේ ආකර්ෂණීයයි. ඉතින් අපිට ඒක හරහා යන්න තේරෙන්නේ නැහැ. අපි මේ පිළිමුණු වෙන නාම රූපයේ සත්‍යයි. ඒක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. කියලා හිතාගෙන ඒ මත තමයි අපි කටයුතු කරන්නේ. දැන් මොකද අපි අර උපමාවට කියොත් අර පිළිමුණු වෙන ජවනිකාව හරිම සුන්දරයි. ආදර ලෝකයක් දැන් එතන ලැබිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි බලන්නේ චිත්‍රපටියක් කියන එක අපිට අමතක වෙනවා.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 ඒ කියන්නේ අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සබේවකං මේ අනාත්ම වූ ස්වභාවයක් තුළ ආත්මීය බවක් පුද්ගල භාව කෙනෙක් පුද්ගලයේ වශයෙන් දකින මේ පස්ස ලෝකම් සදේවකම් මේ දෙවියන් මිනිස්යෙන් සහිත මේ ලෝකයේ දිහා බලන්න. නිමිත්තන් නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මනෝ. මේ නාම රූපයේ තුලට බැහැගෙන ඒක තුලට වෙන්වාගෙන ඒකයි ඇත්ත කියලා මේ කට්ටිය හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ තවත් ඒ වගේම අ බුදුරජාණන් වහන්සේ කියන තවත් ගාථාවක් තමයි මහා ව්‍යුහ සූත්‍රයේ එනවා මෙබඳු ගාථාවක්. පස්සං නරෝ දක්ඛිති නාම රූපං විස්වානවා යස්සති තානිමේ. කාමං බහුම් පස්සතු අප්පකම්වා නහිතේන සුද්ධින් කුසලා වදන්ති. එන්න මෙබඳු ගාථාවක් එනවා. පස්සං නරෝ දක්ඛිති නාම රූපං විස්වානවා යස්සති තානිමේ.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 කාමම් බහුම් පස්සතු අප්පකම්ම. ඒ අය මුලක් දැක්කා වෙන්නත් පුළුවන්, ගොඩක් දැක්කා වෙන්නත් පුළුවන්. සමානලාවට ගොඩක් දැක්කා වෙන්න පුළුවන්. අපි දුමු කුංචි කාලේ නම් අපි ටිකයි දැකලා තියෙන්නේ. ඉතින් වැඩි හිටි වෙනකොට ඉතින් අපි ගොඩක් දැකලා තියෙනවා. මොකද අපි දැන් දැන් වල ගිහිල්ලා බලලා තියෙනවා පොත් වලින් බලලා තියෙනවා රූප ආයනේ බලලා තියෙනවා චිත්‍රපටි වල බලලා තියෙනවා ඉතින් ඇහැ පාවිච්චි කරලා බලපු ටිකම අප්‍රමාණයි ඉතින් ඒක ගොඩක් බලලා තියෙනවා හැබැයි කොච්චර බැලුවත් බලලා තියෙනනම් මෙන්න මේ නාම රූපේම තමයි ඒ වගේම අපි ඉතින් ගොඩක් අහලා තියෙනවා හැබැයි අපි කොච්චර අහුවත් අහලා තියෙන්නේ මෙන්න මේ නාම රූපේමයි අපි ගොඩක් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අත්විඳලා තියෙනවා හැබැයි අපි කොච්චර ගොඩක් අත්විඳලා මේ අත්දැකලා තියෙන නාම රූපයමයි. එහෙනම් බැලුවාම අපි මේ මෝඩ වැඩක් කරලා තියෙන්නේ. අපි මේ එදිගේ දේවල් හොයනවා හැබැයි අපි දකින්නේ ඇත්ත වශයෙන්ම මේ විඥාන තිරේ පිළිඳින වෙන නාම රූප ගොඩක්. ඊට පස්සේ දැන් මේ පිටුතුන් දන්නවා ධම්මපදයේ එහෙම එන ගාතාවක් හෝදං ගහේ විප්ප ගහේය මානං සංයෝජනං සම්බං අතික්‍රමේය සංනාම රූපස්මින් අසග්ගමානං අකිංචනං නාම පතන්ති දුක්ඛ. මෙන්න මේ වගේ ගාථාවක් වෙන ධම්මපද. කෝපය ඉවත් කරන්නේ මානය දුරු කරන්නේ සංයෝජනං සබ්බං අතික්‍රමණය. මේ සියලු සංයෝජනයන් අතික්‍රමණය කරන්නේ. ශේකර හරින්නේ. සංනාම රූපස්මින් අසග්ගමානං. ඔන්න අපිට වමනා කරන පදේට ආවා. සංනාම රූපස්මින් අසග්ගමානං. මේ විඥාණය තිරේ පිළිමිනු වෙන නාම රූපයට බැඳෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. දැන් මේ කතා කරන්නේ ඒ රහතන් වහන්සේ කෙනෙක් ගැන. අකින්තනම් නානුපතන්ති දුක්ඛ. අන්න ඒ නාම රූපයට නොබැඳෙන නාම රූපයට නොවැළෙන ඒ කිසිවක් හනාගන්නේ නැති කිසිවක් අයිති කරගන්නේ නැති ඒ රහතන් වහන්සේ මතට දුකක් හටද වෙන්නේ නැහැ. කියලා මේ ධම්මපදයේ ගාතාවක් වෙනවා. ඉතින් මේ අනුව අපිට තේරෙනවා මේ විඥාන නාම රූප දෙක අතර අන්‍යෝන්‍යගත සම්බන්ධයක් තියෙනවා අපිට ඒක තේරෙන්නේ නැතිව අපි නිරන්තරයෙන් ඒකේ පැටලිලා ඒකෙම ගැඩිලා ඒක ඇත්තයි කියලා හිතාගෙන රැවටිලා ඉන්නවා. ඒකවල පින්නත් අපි කොහොමද මේක විහාගන්නේ? අපි කොහොමද මේක එහෙමනම් තේරුම් ගන්නේ? දැන් අත්වශයෙන් ගත්තාම අපේ මේ විඥාන පසුබිම නිරන්තරයෙන්ම නාම රූපයන් විසින් ආදමනවා කියලා කියන්න පුළුවන්. මේ විඥාන තිරය අපි දුන්නා හරියම පැහැදිලි පිරිසුදු තිරයක් තුන තියෙනවා. ඒක හිමෙතමු. මේ පිරිසුදු විඥාන තිරය මේ හැම තිස්සම අර නාම රූප ඇවිල්ලා සංකීර්ණ කරනවා.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 ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කන්දිනේ සූත්‍රයේදී අවධානය කරන්නේ. දැන් මේ අහංකෝ ඒ කරහි විඥානේන කජ්ජාම. මේ නිබඳු විඥාන වලින් ඒක නාම රූපයේ බැඳිච්ච විඥාන වලින් මම කාදැනීමකට ලක් වෙනවා. අතීතයේදී දෙබඳුම කාදැනීමකට ලක් වුණා. අනාගතයේදී දෙබඳුම කාදැනීමකට ලක් වෙනවා. එතකොට මේ පහළ වෙන ඒ අපි කියපු නාම රූපයේ බැඳිච්ච සංස්කරණය ලක් වෙච්ච ඒබඳු අභිසංකත විඥානයක් තමයි මේ කතා කරන්නේ. එබඳු අභිසංකත විඥාන විසින් ආදමන පරිසරයක් තමයි මනස තුළ දැනට මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අතීතයේදීත් ඒ දෙයමයි සිද්ධ වුනේ, අනාගතයේදීත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ, වර්තමානයේදීත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. දැන් එහෙමනම් කෙනෙකුට මේකෙන් ගැලවෙන්න නම් මේ ගැටලුව ලියා ගන්න සිද්ධ වෙනවා. මේ දෙන්න අතර තියෙන අන්‍යෝන්‍යගත සම්බන්ධය යම්කාන්තරක කොහොම තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒක එකකින් පහසු නෑ මොකද ඒ තරම් මේක සූක්ෂමයි. දැන් අපි ටික ටික සතිමත් බවක් දිනු කළා, ඒකාග්‍රතාවයක් දිනු කළා. අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම තේරුම් ගන්න පුළුවන් හැකියාව සතිපට්ඨානය හරහා අපි තුල ගොඩනගා ගත යුතු වෙනවා මේ සියුම් ධර්ම තේරුම් ගන්න නම්.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 දැන් අපි හැබැයි හදිපත්ඨානයක් දිනු කරන්නේ මේ ඇලෙන, බැඳෙන, උපාදාන කරන ගතිය වෙනුවට මේ අරමුණ ටිකක් විමසලා බලන්න පුළුවන් පරිසරයක් හදාගන්න. එතකොට තමයි ආර තේරෙන්නේ දැන් අවමුණක් කියලා ස්වභාවයක් තියෙනවා. අපිට මේක කාය අනුපස්සනාවක් මේදී ඒක කායික අරමුණක් නැත්නම් භෞතික අරමුණක්.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 ඒ කියන්නේ සතුටු ස්වභාවයක්, සොම්නස් ස්වභාවයක්, එහෙම නැත්නම් දුම්නස් ස්වභාවයක් හිතේ පහළ වුණාම ඒකටත් ඇලෙන්නේ නැතුව, ඒකටත් ගැටෙන්නේ නැතුව ඒකිනුත් බැහැර වෙලා ඒ වේදනාව වේදනාවක් වශයෙන් බලන්න පුළුවන් ගතියක් යෝගාචරයට ඇති වෙනවා. ඊට පස්සේ අපි කොහොමද හිතේ සිතුවිල්ලක් පහළ වුණාම ඒ සිතුවිල්ල සිතුවිල්ල වශයෙන් දකින්න පුළුවන් ගතියක් ඒ යෝගාචරයට දැන් ඔන්න ඇති වෙනවා ඒ සිතුවිල්ල අර සංස්කරණය කරන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා.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 සිතවිලි එනවා. හැබැයි ඒ ආවට හිතේ ඒව රැඳෙන්නේ නැහැ. ඒවා ඉක්මනටම ඉවත් වෙලා යනවා. නැවතත් අර පිරිසුදු පසුබිම. ඒ හිත තුල ගොඩනැගෙන තියෙනවා. දැන් මේකට ප්‍රඥාවෙන් ලොකු අත්දැකීමක් වෙනවා. ඒ කියන්නේ මේ බාහිරින් දැනෙන අරමුණු වල තියෙන අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම හරහා ඒවැ නිමිති නොගෙන ඉන්න සත්‍යයකට හිතපත් වෙනවා. අනිමිත්ත ස්වභාවයකට හිතපත් වෙනවා. ඒ වගේමයි මේ අරමුණු වල තියෙන නිරන්තරයෙන් පෙළන ගැතිය, නිරන්තරයෙන් ඇති වෙන තීම් වලට භාජනය වෙන ඒ දුක තේරුම් අරගෙන මේක වැඩක් නැහැ කියලා මේකට ඇරිලා තේරුමක් නැහැ කියලා මේකට ආසා කිරීමේ තේරුමක් නැහැ කියලා අන්න හිත ඒවා අතහැරලා තියෙනවා. එහෙම නැත්නම් මේකයි ගන්න සාරයක් නැහැ කියලා මේකයි ගන්න හරයක් නැහැ කියලා මේක මතුවමනා පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මගේ පාලනයෙන් මේ සියල්ල තොරයි කියලා අන්න ඒබඳු අවබෝධයක් ඇති වෙලා දැන් හිත හිස් වෙලා තියෙනවා. දැන් ඒකට මෙන්න මෙබඳු එක්කෝ අනිමිත්ත නැත්නම් අපනිහිත නැත්නම් ශුන්‍යත කියලා මේ කියන සමදු සත්ව හරහා ගිහිල්ලා තමයි ඊළඟ මේ යෝගාචරයේ තමන්ගේ හිත ඉති කාලයකට හෝ කාලකාලිකව හෝ ඒ නාම රූප දැලෙන් නිදහස් කරගන්න.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 දැන් බුදුරජාණන් වහන්සේත් ඔතනින් නතර නොවි ඊළඟට අහනවා මෙන්න මේ ජල පෘෂ්ඨයක් නැත්තම් දැන් මේ ආලෝක ආදම්බේ කොහෙද පිහිටන්නේ? දැන් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා දැන් මේ ආලෝක ආදම්බේට පිහිටන්න හැකියාවක් නැහැ. නොපිහිටි තත්ත්වයකට තමයි අන්නේ ආලෝක ආදම්බේ ඇති වෙන්නේ.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 ඒවා තමයි අපි අපේ ලෝකය කියලා අපි හඳුනගෙන තියෙන්නේ. ඒක තමයි අපි සත්‍යය කියලා හඟින්නේ. මෙන්න මේ බඳු සත්‍යයක් තමයි අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් මේ සත්‍යය ටික ටික වටහා ගන්න වටහා ගන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා අර නාම රූප දැල් අතරින් බලන්න දැන් මේක දැලක් කියලා අපි හිතාගත්තොත් දැන් මේක තුන් දන්නවා වොලිබෝල් දැලක් වෙන්න පුළුවන් වොලිබෝල් net එකක් වෙන්න පුළුවන් මාළු දැලක් වෙන්න පුළුවන් මේ කොයි දැලේ වුණත් කිල් තියෙනවා හිටස් තියෙනවා කෙනෙකුට දැල බලනවා වෙනුවට දැල් අතරින් බලන්න පුළුවන් ඒ හිල් අතරින් බලන්න පුළුවන් එතන තියෙන්නේ විනිවිද යන ප්‍රඥාව පස්සේ අපි තුන් මේ දැලම සම්පූර්ණයෙන් අයින් වුණොත් දැන් ඉතින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් සම්පූර්ණයෙන් මෙයාට තියෙන විනිවිද යන නුවණක් අවකාශයක් සහිත හිතක්.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 ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ආර්ය ශ්‍රාවකයා අපචිනාතිනෝ ආචිනාති. යා දැන් ගොඩ ගහගන්න යන්නේ රැස් කරන්න යන්නේ ඒ නාම රූප ඡායාවන් හිතේ පැමිණියාම ඒවා ගොඩ ගහගන්න යාට තව කෑලි මූට්ටු කරන්න ඒවට රස ගන්වන්න වර්ණ ගන්වන්න යන්නේ නැහැ ඒනොට ඒවා ඉවත් කර හරිනේ.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 ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාව තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.